සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි සංසාර කතරෙන් එතර වනු කැමති සදැහැති කාරුණික තුන්වත්නි අදත් මේ හැම දිනාම මේ නිසලසී කල රාත්‍රියේදී මේ ශාන්ත විවේකාශ්‍රමයට එකතු වුණේ අපි හැම දිනාගෙම සතර දුක් ගෙවාලන්නට දේශනා කොට වදාළ ඒ උතුම් සම්බුදු ධර්මයෙන් යමක් ශ්‍රවණය කරලා දැන ඉගෙනගෙන ඒ අනුව කටයුතු කරලා මේ ජීවිතේම මේ ගෞතම සාසනයේම සසර දුක් විවා ගන්නට නිමා කර ගන්නට ඕනේ කියන අපේක්ෂාව ප්‍රාර්ථනාව ඇතිවයි ඒ සඳහා මේ මුළු තුන් ලෝකෙම සත්‍යයන්ගේ සසර දුක් ගෙවා ගන්නට පුළුවන් මාර්ග ප්‍රතිපදාව හැටියට දේශනා කළ වටිනා සූත්‍ර ධර්මයන් අතරෙහි මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සම්භාසව සූත්‍රයයි අපි මේ දින කීපය මුළුල්ලේම කතා කරමින් සාකච්ඡා කරමින් විවරණය කරමින් සිටියේ. පසුගිය සතියේ අපේ දුක කියන්නේ කුමක්ද කියන කාරණාවට යම් අර්ථයක් සපයමින් විමර්ශනයක දෙන්නට පැහැදිලි කර දීමක දෙන්නට උත්සාහවත් වුණා. ඒත් මේ දින කීපෙහි අපි මුණ ගැහෙන්නට පැමිණි පින්වතුන් කීප පලක්ම ඉල්ලීමක් කළා අපේ හාමුදුරුවනේ මේ දුක කියන එක අපට එච්චර වැටහෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ මීට වඩා ටිකක් වෙනස් ක්‍රමයක් නැද්ද මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා ඒ ඉල්ලීමත් සමගම මේ දර්ශනය පිළිබඳව අපි ලැබිය යුතු අවබෝධය ලබන්නට ඒ දැනගත යුතු ධහම පිළිබඳව කතා කළ තැනටත් වඩා ටිකක් වෙනස් තැනකින් යමක් මතක් කරලා දීලා ඒ අපි අවසන් කළ තැනට සම්බන්ධ වෙන්න තීරණය කළා. පින්වතුනි අපි හැම කෙනෙක්ම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කිසියම් ආකාරයක පුංචි දැනුමක් තියෙනවා. එහෙත් මෙන්න මේ දැනුම අර්ථවත් වෙච්ච තැනයි මාර්ගයේ සම්මා දිට්ඨිය උපදින්නේ. ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ දැනුම අර්ථවත්ව වැටහෙන තාක් මාර්ගයක් ප්‍රතිපදාවක් අපට ලැබෙන්නේ නැහැ. මාර්ගය ප්‍රතිපදාව ලැබෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාන පහළ වීමෙන් අනතුරුවමයි. එනිසා මේ ශාසනයේ දර්ශනය කියලා කියන්නේ ඒ සත්‍ය ඥාන හතර උපදවා ගන්න එකට. සත්‍ය ඥාන පහල කරගත්තා කියලා කියන්නේ සම්මා දිට්ඨිය උපදවා ගත්තා. කතමං ඡාවසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි මේ හතර එකතු කරලයි සම්මාදිට්ඨිය කියලා කිව්වේ එනිසා දුක පිළිබඳව, සමුදය පිළිබඳව, නිරෝධය පිළිබඳව, මාර්ගය පිළිබඳව දැනුමයි ලැබෙන්න ඕන. ඒ දැනුම් හතර එකතු වෙනකොටයි සම්මා දිට්ඨිය උපදින්නේ. එතනින් එහාටයි මාර්ග ප්‍රතිපදාවක් ලැබෙන්නේ. මාර්ගය වඩනවා කියලා කියන්නේ එතනින් ආට. එතකොට ඊට මෙහා අපට තියෙන්නේ ඒ සත්‍ය ඥාන පහළ කර ගැනීම සඳහා අවශ්‍ය කරන పూర్ව ප්‍රතිපදාව පිළිබඳව දැනුවත් වෙමින් ඒ ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න එක කුමක්ද දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඛතමං චෞසු දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛෝ ව්‍යාධිපි දුක්ඛං මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ යේහි නිප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා මහණනි දුක කියන්නේ මෙන්න මේ ටිකයි ඉපදීම දුකයි චරාව දුකයි ව්‍යාධිය ලෙඩ වෙන එක දුකයි මරණය දුකයි අප්‍රියන් හා එක්වීම දුකයි ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි බලාපොරොත්තු දෑ නොලැබීම දුකයි සෝක පරිදේව දුක්ඛම්න දුකයි පංච උපාදානස්කන්ධය දුකයි. ඉතින් මෙන්න මේකේ දැනුම මේ දැනුම මේ වෙනකොට අපි ලබලා තියෙන්නට ඕන මේ අත් බොහෝ ධර්මාචාර්යවරු ඇතුරු කලාය හැටියට අපි දැනුවත් වෙලා තිබුණේ ඒ මූලික දැනුම මේ අත් ලබලා ඇති කියලා. ඒත් අර කීප දෙනෙකුගේ ඉල්ලීම නිසා අපි නැවත වතාවක් ඔබ දන්න දේ නැවත සිහිපත් කරනවා. ජාති දුක කියලා කියන්නේ මොකක්ද? ජරා දුක කියන්නේ මොකක්ද? ව්‍යාධි දුක කියන්නේ මොකක්ද? මරණ දුක කියන්නේ මොකක්ද? මේ අපි සම්මත ලෝකයේ කතා කරන දේ නෙමෙයි මේ දුක්ඛ ආර්ය සත්‍යය. ඉපදීම චරාව, ව්‍යාධි මරණය කියන මේ දුක පිළිබඳව බෞද්ධ වූ ඔබත් මමත් දන්නවා. අබෞද්ධ වූ අනිත් අයත් දන්නවා. උපදින එක දුකයි කියලා. ලෙඩ වෙන එක දුකයි කියලා. දිරණ එක දුකයි කියලා. මරණය දුකයි කියලා එයත් දන්නවා. අප්‍රියන්ව එක් වෙන එක ප්‍රියංගෙන් වෙන වෙන එක දුකයි කියලා අපි විතරක් නෙමෙයි දන්නේ. බලාපොරොත්තු දැ නොලබෙන එක දුකයි කියලා ශෝක පරිදේව දුක් දුන්නත් දුකයි කියලා අපි විතරක් නෙමෙයි දන්නේ. ලෝක හැමෝම දන්නවා බෞද්ධ බෞද්ධ. එහෙනම් ඔක්කොම දුක්ඛ සත්‍ය දන්නවා. දුක්ඛාරි සත්‍ය දන්නවා වෙන්නේ. මේ ටික දැනගත්තට දුක්ඛාරි සත්‍ය දැනගත්තේ නෑ. දුක්ඛාරි සත්‍ය කියන්නේ ওই ටිකට නෙමෙයි. දුක්ඛාරය සත්‍ය කියන එක ওই විදිහින් තේරුම් ගන්න බෑ. ජාති ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, ජරා ලක්ෂණය, මරණ ලක්ෂණය, අප්‍රියන් හා එක්වීමේ ලක්ෂණය, ප්‍රියන් හා එක්වීමේ ලක්ෂණය, බලාපොරොත්තු දෑ නොලැබීමේ ලක්ෂණය, ශෝක පරිදේව දුක් දුම්නස් ඇති කරන ලක්ෂණය යම් තැනක ඇතනම් ඒ සියල්ල දුකයි. ඔන්න අපි මෙන්න මේකේ අදහසයි විවරණය කරගන්නට ඕන මතු කරගන්න ඕන. පින්වතුනි මේ ලෝකේ යමක් දුක නම් යමකින් නම් දුක ඇති වෙන්නේ. මේ ලෝකේ අපි හැමෝම ඇලුම් කරලා තියෙන දුකටමයි. දුක එන්නේ යම් තැනකින්ද දුක පවතින්නේ යම් තැනකද අපි සැපයි කියලා හිතාගෙන ඇලුම් කරලා තියෙන්නේ තණ්හා කරලා තියෙන්නේ ඒ දුක එන තැනටමයි දුක උපදින දෙයටමයි දුකටමයි ඇලුම් කරලා තියෙන්නේ දුකම මම කියන දුකම මගේ කියන දුකම මගේ ආත්මය කියන ඔබට මට දුක උරුම නොවෙනවා නම් තමයි පුදුමයි. දුක උරුම වෙච්ච එක පුදුමයක් නෙවෙයි. එයි අපි දුකමයි මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ. කුමකින්ද අපිට දුකාවේ කුමකටද අපි තණ්හා කළේ? අපි මෙන්න මේ ලෝකය තුල යමකට ඇලුම් කළා නම් ඒ ඇලුම් කළ දේ තුල ජාති ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, ජරා ලක්ෂණය, මරණ ලක්ෂණය අප්‍රියන් හා එක් කිරීමේ ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති කිරීමේ බලාපොරොත්තු දේ බිඳ දැමීමේ ලක්ෂණය ඇතනම් ඒ හැම දෙයක්ම දුකයි ඔන්න දුක කියන වචනයට දෙන්න පුළුවන් සරලම නිදර්ශනය. සරලම අදහස. හැබැයි මේ සරල අදහසෙනුත් මේ ඇත්ත සෑහීමකටපත් වෙන්නේ මම දන්නවා. ඒක අපිට සිද්ධ වෙනවා දැන් ටිකක් ඊතහාවකට ගිහිල්ලා නිදර්ශන කීපයක් අරගෙන විවරණය කරගන්න. අපි ඇලුම් කළ දේවල් පිළිබඳව තේරුම් ගන්න පුළුවන් එතකොට. ඔබ හිතන්න මොහොතකට ලක්ෂණ රෝස මලක් ලක්ෂණ රෝස මලක් අපි දැක්කොත් එහෙට ගැටුණොත් අපි හිතනවානේ ලස්සන සුන්දර වස්තුවක් හරි ලස්සන මලක් දැක්කහම ළඟට යන්නත් හිතෙනවා. කිට්ටු වෙනවා මල ළඟට. ළඟට ගිහිල්ලා මදි අතින් අල්ලලා බලන්න. අතින් අල්ලලා මදි. නාසයට ලං කරලා සිප ගන්නත් එහෙම කළත් මදි. අනේ මේ මලක් පඳුරක් මටත් එක්කම ඊළඟට මේක අනුන් සතු එකක් නම් ඉල්ලන්න ඕන. මේ ලෝකේ ඉල්ලනවා කියන්නේ ඊ타ත්ම පහත්ම නිඳිතම දේ හිඟමන. ඔන්න පෙළඹෙනවානේ මටත් ටිකක් දෙන්නකො මේ කැල්ල. අත්තක් දෙන්න මලක් දෙන්න. අයිති කෙනත් ලෝභී කෙනෙක් නම් එයාට මේක දෙන්න හිතෙන්නේ නැහැ. දෙවි මච්චරිය ලෝභයෙන් යුක්ත නම් දෙන්න බෑ. අනේ ඒකනම් කරන්න බෑ ඒකනම් දෙන්න බෑ වෙන ඕන දෙයක් දෙන්න. එතකොට ඔන්න ඉල්ලපු කෙනාගේ හිතේ මහ ගැටුමක්. දෙන්න බෑ මල් අත්තක්වත් ඉල්ල ගන්න බෑ. සමහර වෙලාවට මේ මල් ගහ විනාශ කරලා දාන්න, උතුරලා දාන්න, හොරකම් කරගෙන යන්න. මේ ආදී දෙයට පවා අපි පෙළඹෙන්න පුළුවන්. ලස්සනයි කියලා දැකපු තැන අවසන් වුණේ බඳු තැනක. ඊළඟට මේ වෛරයට ගියාම ඒක සංසාරේ බොහෝ කාලයක් යන්න පුළුවන්. සේරි වාණිජ කච්චපුට වෙලෙන්ඩ දෙන්න අතරේ ඇති වෙච්ච වෛරය බුද්ධත්වයේ ලැබුව ආත්ම භාවයේදී ඉවර කරගන්න බැරි වුණා දේවදත්ත හාමුදුරුවෝ. බුදුබව ලැබුව ආත්ම භාවයේ ඒ වෛරය ක්‍රියාවට නැගුණා. සංසාරේ පුරා ගෙනියන කර්මයක් බවට පත් වෙනවා. දැන් බලන්න ආරම්භය උනේ ලක්ෂණයි කියලා දැකපු මලත් එක්ක. දැන් මෙතන දුක්ඛ සත්‍ය දැක්කනම් දුක්ඛ ලක්ෂණය හඳුනාගෙන තිබුණා නම් එහෙම වෙන්නේ නෑ. මල ලස්සනයි කියලා දැක්කේ. අන්න දුක්ඛ සත්‍ය පිළිබඳව නුවණ දැනුම නැති වුනහම ගිහිල්ලා නතර වෙන්නේ මොන වගේ තැනකින්ද කියන එකයි මේ අදහස් ටිකින් පැහැදිලි කළේ. මල කියන්නේ ඇත්තටම ලෝකේ සුන්දර වස්තුවක් තමයි. ඒකේ අසිරිමත් ආස්වාදය ලබන්න කාටවත්ම තහනමක් නෑ. හැබැයි ඒක තියෙන යථාර්ථයේ ලක්ෂණය දන්නවනම් දුක්ඛ සත්‍ය පිළිබඳව දැනුම තියෙනවා නම් අර වගේ නපුරු තැනකට යන්නේ නෑ අපි කවදාවත්. මේ සාමාන්‍ය ලෝකයේදී අපිට භාවිතා කරන්න පුළුවන් චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමක් මේ කියන්නේ. භාවිතාවට ගන්න පුළුවන්. දැන් අපි දුක්ඛ සත්‍ය ගැන මතක් කළා දේශනා පාඩයක් ජාතික දුක්ඛාචරා දුක්ඛ. මේ මල දිහා බලාගෙන මේ සියල්ල අර්ථවත් කරගන්න පුළුවන් වෙන්න ඕන. අපි දක්ෂ වෙන්න ඕන මේ වෙනකොට. ඔබ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කළා නම් ඒ සද්ධර්මය ලැබුණා නම් මේ වෙනකොට ඒ හැකියාව ලැබිලා තියෙනවා. ජාතික දුක්ඛා මලේ තියෙනවා දහට ගැනීමේ ලක්ෂණයක්. මල කියන්නේ හටගත් එකක්ද? උපන් එකක් හටගත් එකක්. මල කියන්නේ හට ගැනීමේ ලක්ෂණයෙන් යුක්තයි. ඉපදීමේ ලක්ෂණයෙන් යුක්තයි. මේ මල මැල වෙනවද, පර වෙනවද ටික ටික? එහෙනම් ජරා ලක්ෂණය මලේ තියෙනවා. මේ මලෙන් මලේ හෝ මල් පඳුරේ හෝ කුහොට්ටුවේ හෝ ලෙඩ රෝගෙන්නේ නැද්ද? විවිධ දිලීර වර්ග, බැක්ටීරියා වර්ග, කුමිහානි ඇති වෙලා මේ මලට ගහට රෝග උදා එන්න පුළුවන්. එහෙනම් මලේ තියෙන ව්‍යාධි ලක්ෂණය ලෙඩ වෙන්න පුළුවන්. උදෑසන පරිසරය සුගන්ධවත් කරමින් සුපිති කුසුම හැන්දෑවේ. එහෙම නැත්නම් දවස් කීපයකින් මුකුලිත වෙලා නැලවිලා පර වෙලා මහ පොළොව සිප ගන්නවා. මේ මරණ ලක්ෂණය නේද ඵලයේ තියෙන්නේ. ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ ලක්ෂණය මේ මලේ නැද්ද? ඒ ලස්සනයි සුන්දරයි කියලා දැකපු මල කවුරු හරි කඩාගෙන ගියොත් ඒ ලස්සන මල් පූච්චියේ කවුරු හරි ගලවගෙන උදුරගෙන අරගෙන ගියොත් මේ වස්තුන්ගෙන් වෙන්වීමේ දුක්ඛ ලක්ෂණය කියන එනම් මෙතන තියෙනවා ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක්ඛ ලක්ෂණයක් මලක් අප්‍රියන් හා එක්රීමේ දුක්ඛ ලක්ෂණය නැද්ද එයද තියෙනවා. ඒ ප්‍රිය වස්තුව කවුරු හරි අරගෙන ගියොත් අපි කතා කරලා ඉල්ලපු තැන උනේ මොකක්ද? මේ මලක් ඉල්ලුවොත් අතු කැල්ලක් ඉල්ලුවොත් කොච්චර ගැටුමකට ආවද? ඒක උදුරගෙන හොරෙන් අරගෙන ගියොත් කඩලා බිඳලා දැම්මොත් අකමැති දුක්ඛ දෝමනස්යන් ඇසුරු කරන්න වෙනවා. අකමැති අප්‍රිය දේ තමන් කරා පැමිණෙනවා. කැමති දේ කැමති ආකාරයෙන් පවත්වන්න බෑ ලෝකේ. මේ මල කැමති මැල නොවි මැල වෙන්න නොදී පර වෙන්න නොදී තියාගන්න. නමුත් ඒක වෙනස් වෙනවා. අනේ මලක් පෙරවලා ගිහිල්ලා මැලවිලා ගිහිල්ලා මේකට වතුර ටිකක් වක් කරන්නවත් කෙනෙක් ඉඳලා නැහැ කියලා. ඒකවත් කට ගන්න. එමල සමහර වෙලාවට කවුරු හරි කඩාගෙන ගිහිල්ලා වෙන්න පුළුවන්. දෙස් දෙවල් තියන්න පුළුවන් මේක කඩපිලකාට. හොඳක් නම් වෙන්න. යහපතක් නම් වෙන්න. නයාමක අප. එනමග අප. ඒවත් කියන්න පුළුවන්. සමහර වෙලාවට අපේ ගෙදර පුංචි බබා මේ මල කඩාගෙන ඇවිල්ලා බුදු සාපත පූජා කරලා තියෙන්න පුළුවන්. නමුත් අපේ ප්‍රිය වස්තු අහිමි වෙච්ච නිසා වෙනස් වෙච්ච නිසා බලාපොරොත්තු බිඳ වැටිච්ච තැන දෙස් දෙවල් කියන තැනකට දරුවන් හිතන්න පුළුවන් මේ වෙලාවේ හැටියට නම් එන ගහන්න කියලා අපයි අම්මගේ පාරක් කරන්නට වඩා. නිහඬව ඉන්න පුළුවන්. දැන් බලන්න මලත් එක්ක ශෝක පරිදේව දුක් දුම්නස් දක්වා සියලු දේ ඇති කරන ලක්ෂණය මලක් ඇතුලේ තිබුණා. දැන් ලෝකේ අපිට හමු වෙන හැම දෙයකම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ලක්ෂණ වලින් යුක්ත නම් එබඳු දේ හට ගැනීම ඉපදීම දුකයිද සැපයිද? එහෙනම් මලේ හට ගැනීම සැපක් වෙන්නේ නැහැ. දුකක්මයි. එහෙනම් ඉපදීමේ දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. අප්‍රියන් හා එක්‍රීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ දුක, බලාපොරොත්තු දැන් නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට පත් කිරීමේ දුක සියල්ලම මේ මලත් එක්ක තිබුණා නේද? ඒ වගේ සසඳලා බලන්න ලෝකේ යමක් හටගත්තා නම් හටගත් හැම දෙයක්ම මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ලක්ෂණය. ඉපදීමේ ලක්ෂණය ලෙඩවීමේ ලක්ෂණය, දිරීමේ ලක්ෂණය, මරණයේ ලක්ෂණය, අප්‍රියන් හා එක්කිරීමේ ලක්ෂණය, ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ ලක්ෂණය, බලාපොරොත්තු දෑ බිඳ දැමීමේ ලක්ෂණය, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට පත් කිරීමේ ලක්ෂණය යමක් තුල නම් එතන ඇත්තේ දුකයි. එහෙනම් ඔන්න මේ ලෝකේ යමක් හටගත්තම හටගත්ත හැම දෙයක්ම ජාති ලක්ෂණේ ඉපදීම ලක්ෂණේ කොට පවතිනවා තීනිමානි වික්කවේ සංකතත් සංකත ලක්ෂණානිති උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ිතස්සඤ්ඤ තත්ත්වං පඤ්ඤා හටගත් දෙහි ස්වභාවික ලක්ෂණය තමයි වෙනස් වීම. වයෝ පඤ්ඤාය වෙනස් වෙනවා. විපරිණාමය අනිත්‍යතාව. ඒ කියන්නේ හැම දෙයකම පොදු ලක්ෂණය වෙනවා. අර බුදුරජාණන් වහන්සේ දුක්ඛාරි සත්‍ය හැටියට දේශනා කළ උතුම් ධර්මයේ හටගත්ත හැම දෙයකම ඔය ලක්ෂණ ටික අඩංගුයි. එහෙනම් හොයලා බලන්න මෙන්න මේ ලක්ෂණ ටික යමක ඇත්නම් ඒ දුකයි. ඒලු නොකල යුතු දෙයක්. දැන් විමසා බලන්න ඔබ ඇලුම් කරලා තියෙන්නේ තණ්හාවෙන් වැළඳගෙන ඇත්තේ මොනවද? ಜಾති ලක්ෂණය, ජරා ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, මරණ ලක්ෂණය ආදී මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත වූ දේ නොවේද? යමකට තණ්හා කොට ඇතනම් ඒ හැම දෙයක්ම මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත ඔබට පුළුවන් නම් ඔබේ දැනුම නුවණ මත මේ දකින පෙනෙන හැම දෙයකම මෙන්න මේ ලක්ෂණ වලින් යුක්තයි නේද? මෙබඳු ලක්ෂණයෙන් යුක්ත දෙයකට සංහාව ඇති කරගත්තොත් ඇලීම ඇති කරගත්තොත් මත් වෙන්නේ. හටගත් මල ලක්ෂණයි සුන්දරයි. හැබැයි එහි ඇති ලක්ෂණය නොදැනගත්තොත් නොදැන එයට ඇලුම් කළොත් ඒ මල නැල වෙනකොට අර වෙනකොට මලේ පෙති හැලෙනකොට දියදී යනකොට ලෙඩ වෙනකොට දුක එන්න පුළුවන් ඒක වළක්වන්න පුළුවන් කමක් නෑ කාටවත් දුක උරුම වෙනවමයි ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ හොයන්න විමසන්න යම් තැනක මෙන්න මේ දුක්ඛ ලක්ෂණ පිහිටා ඇතනම් ඒබඳු දේ ඇලුම් කළ යුතු තණ්හා කළ යුතු දේ නොවේ අපි යමකට තණ්හාවෙන් දැසගෙන නැත්නම් තණ්හා කරන්නත් හේතුවක් තියෙනවා. තණ්හාවත් ඉදී හට ගන්නව නෙමෙයි. ඒකටද හේතුවක් තියෙනවා. තණ්හාවට හේතුව තමයි නොදන්නකම. අපි මලට ජීවිතයටත් වඩා ඇලුම් කලේ මල ලස්සනයි සුන්දරයි කියලා සැපගෙන දෙන වස්තුවක් හැටියට දැක. හැබැයි අපි දැනගෙන හිටියේ නැත්තම් ඒ සුන්දර වස්තුව හටගත්ත දෙයක් කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියලා දැනගෙන නොහිටියනම් ඒ හේතු ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට වෙනස් වෙන්න වෙන්න ඒ සුන්දර වස්තුව අනිත්‍යතාවයට විපරිණාමයටපත් වෙනවා කියලා දැනගෙන නොසිටියනම් දැන නොසිටි කෙනාට ඒ සුන්දර වස්තුව වෙනස් වෙලා යනකොට ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදේව දුක් දුන්නත් වලටපත් වෙනවා හැබැයි මල සුන්දරයි ලස්සනයි හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේක සංකත ධර්මයක් ඒ ධර්මතාවය දන්න කෙනාට ලෝකේ සුන්දරත්වයේ විඳින්න පුළුවන්. හැබැයි ඒකම දන්නව නෝනක් තියෙනවා මේකට වෙන දෙයක්. සුන්දරත්වයේ දකිනකම් එයා ඒක සතුට ලබනවා. අර යන වෙලාවේ මේක තමයි හැම දෙයකම ස්වභාවය කියලා හිත හදාගන්න. හිත පෙරලගන්නේ නෑ. වෙනස් වෙන රූපයත් එක්ක හිත පෙරලෙන්න දෙන්නේ නෑ. විස්තර වෙන්න. ඉතින් ලෝකේ අපි දුක නැතුව ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේකට. දහමක් ඕන කරන්නේ මෙන්න මේකට. වෙනස් වෙන ලෝකයේ තුල අපිත් වෙනස් වෙමින් ඒ අනුව ජරාවට ව්‍යාධියට මරණයට ශෝකයට පරිදේවට දුකට දෝමනත්වයට පරිවර්තනය වෙලා යනවනම් අපි බුදුදහමෙන් වෙඩ අරගෙන ප්‍රයෝජන අරගෙන නේ බුදුදහම තාම තේරුම් අරගෙන නැහැ. මෙන්න මේ tikai අපි ක්‍රියාවට ගන්න ඕන ප්‍රයෝජනෙට ගන්න ඕන. එනිසා බලන්න අල්ලන හැම දෙයක්ම හටගත්ත දෙයක්ද හටගත්ත දෙයක්ද කියලා බලන්න හටගත්ත දෙයක් නම් සංකත ධර්මයක් නම් ඉතුරු සෙසු ලක්ෂණ නොපෙනුණත් ඒ සියලු ලක්ෂණේ හටගත් දේ තුල තියෙනවා. අර අපි කලින් සඳහන් කරපු මලත් එක්ක සියලු දුක්ඛ ලක්ෂණ මතුණා වගේ හටගත් යමක් නම් ඔබට හසු වුණේ එහෙම දෙයක් එක්කම අර දුක්ඛ ලක්ෂණේ එහෙම විද්‍යාමානයි. දැන් අපි පුරුදු වෙලා තියෙන තණ්හාව බාහිර ලෝකයෙන් අත්හැරලා දාන්න. මගේ කියලා ගන්න දේවල් අතහරින්න. ඒක ධර්මයේ අඩක් විතරයි. මගේ කියන දේවල් අතහැරලා ඉවර කරන්න බෑ මම ඉන්නකම්. මම ඉන්නකම් මගේ කියන දේවල් හිස් කරන්න බෑ. සීමා කරගන්න පුළුවන් දෙයක්. මගේ කියන දේ සීමාවක් හරි. සීමාවක් වුණ අතර වෙනවා. මම නැති වුණොත් මම නැති වෙච්ච දවසටයි මගේ දේ නැති වෙන්නේ. මම කියලා ගත්ත දෙයක් තියෙනවා තණ්හාවෙන් අපි. මම කියලා තණ්හාවෙන් ගත්ත දේ හඳුනගෙන දුක්ඛ ලක්ෂණ ටික හඳුනගන්න වැඩපිළිවෙල තමයි මේ ලෝකෝත්තර ධර්ම ප්‍රතිපදාව කියලා කියන්නේ. මම කියන අදහස මම කියන හැඟීම උපන්නේ කොතනද? මොනවද මම වෙලා තියෙන්නේ? මොනවද මගේ වෙලා තියෙන්නේ? හිතන බැලුවොත් රූපේ මම වේදනාව මම සංඥාව මම සංඛාරේ මම විඥානේ මම පංච උපාදානස්කන්ධේ මම මගේ මෙන්න මේ මම මගේ කියලා ගත්ත තැන තියෙනවා මේ ජාති ලක්ෂණේ, ජරා ලක්ෂණේ, ව්‍යාධි ලක්ෂණේ, මරණ ලක්ෂණේ, අප්‍රියන් ආයත්‍රීමේ ලක්ෂණේ, ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ ලක්ෂණය මලාපොරොත්තු බිඳ දැමීමේ ලක්ෂණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ලක්ෂණ ටික අවබෝධ කරගත්තොත් ඔබ දුක්ඛ සත්‍ය අවබෝධ කළා දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොටම සමුදය සත්‍ය දෙප්‍රහාණය කළා ඒ සමගම Nirodha සත්‍යද සාක්ෂාත් කළා. මාර්ග සත්‍යද වැටිලා. චතුරාර්ය සත්‍යම අවබෝධයට එනවා මේකක්. හරි විදිහට දුක්ඛ සත්‍ය අපට ප්‍රකට වෙනවා. එහෙනම් රූපය වේදනාව සංඥාව සංඛාරයේ විඥාණය එම්මම මගේ මගේ කියලා අල්ලගත්ත මෙන්න මේව දිහා තමයි අපි ගිය සතියේ බලන්න පුරුදු වුණේ. මම මගේ කියලා ගත්ත දේවල් තුල තියෙන මොනවද? අපි ලෝකේ සම්මතයට අනුව ඒ වැඩපිළිවෙල පටන් ගත්තා. මමයි කියලා ගත්ත රූපය තුල තියෙන මොනවද කියලා බැලුවා. කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇත නිදුලුවක් ගදුවක් න කරන වෙනහරි අසුබ දේ හම්බුන ඒක තවත් ටිකක් එහාට ගිහිල්ලා ධාතුව කියන තැනට පවතින ස්වභාවය හඳුනා ගන්න තැනකට අපි පසුගිය වතාවේ කතා කරමින් සිටින්දී නතර වුණා එතකොට පින්වතුනි රූපය මම මගේ තණ්හාවෙන් බැඳිලා දැන් මේ තණ්හාවෙන් බැඳිලා නම් බැඳුනේ ඇයි මොනවද අල්ලගෙන තියෙන්නේ ඇයි තණ්හාවට හේතුවක් තියෙනවා. නිකම්ම මම කියලා මගේ කියලා බැඳුණා නෙවෙයි. නොදන්නාකම නිසායි මේ බැඳිලා තියෙන්නේ. නොදන්නාකම නිසායි තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ. මොනවා ගැන නොදන්නකම? රූපේ දන්නේ නැහැ. වේදනාව දන්නේ නැහැ. සංඥාව දන්නේ නැහැ. සංඛාරය ගැන දන්නේ නැහැ. විඥානය ගැන දන්නේ නැහැ. දන්නේ නැති නිසායි මේ තණ්හාව. එහෙනම් තණ්හාව දුරු වෙන්න නම් තණ්හාව දුරු කරන්න කියලා මොනවා හරි කරලා හරියන්නේ නැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න වෙනවා. අපි ගිය සතියේ නිදර්ශනයක් පෙන්වුවා අර පුංචි දරුවෙක් ගිනියම් වෙච්ච යකඩ කෑල්ලකට අත තියෙන අවස්ථාවක්. නොදන්න කම නිසා ඒ ලස්සනට පෙනුනේ. ගිනියම් වෙච්ච. පළඟෙටියට ගිනි දැල්ල ලස්සනට සුන්දර වස්තුවක් වගේ පේනවා වගේ. ඔබටත් රූපය පෙනුනේ ලස්සනට. ඒක තියෙන යථාර්ථය නොදන්න නිසා. දැන් අපි මේ ශාසනය පටන් ගන්නෙ අන්නේ ඇත්ත පිටතියෙන් සොයමි. දැන් බලන්න රූපය වේදනාව සංඥාව සංකාරේ විඥානය ඇත්ත මොකක්ද? සත්‍ය මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛාරි සත්‍යය. ලෝපවත්නා හටගත් හැම දෙයකම ආර්ය සත්‍යය. වෙනස් කළ නොහැකි දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට වෙනස් කරන්න බැරි. ඒකට තව ටිකක් එකතු කරන්න බැරි. ඒක එහෙම නොවේ කියලා අභියෝගයට ලක් කරන්න බැරි නිසායි ආර්ය සත්‍ය වෙනස් කළ නොහැකි සත්‍ය. ඒ වෙනස් කළ නොහැකි සත්‍ය ඔබ ඇලුම් කරන දේ තුල සැඟවී ඇති. සොයා බලන එකයි දහම් ප්‍රතිපදාව. රූපේ දිහා බලනවා ಜಾති ලක්ෂණය, ජරා ලක්ෂණය, ව්‍යාධි ලක්ෂණය, මරණ ලක්ෂණය. ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ අප්‍රියන් හා එක් කිරීමේ කැමැති දැන් නොලදීන්නේ ශෝක පරිදේ දුක් දුම්නත් ඇති කිරීමේ ලක්ෂණ වලින් යුක්තද? මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත බව යම් දවසක අපි දැක්කොත් එදාට අපි දුක දුක හැටියට දැක්කොත් දුකට ඇලුම් කරන්නේ අදත් අපි දුකට ඇලුම් කරලා තියෙන දුක දුක හැටියට නොදකින නිසා අපිට දුක පෙනිලා තියෙන්නේ සැප හැටියට පළඟැටියට ගිනි දැල්ල පේන්නේ ලස්සන වටිනා සුන්දර දෙයක් හැටියට සැප උපදවන තැනක් හැටියට අපිත් රූපාදී ස්කන්ධයන් දිහා බලලා තියෙන්නේ එහෙමයි. පෙනිලා තියෙන්නේ එහෙමයි. ලක්ෂණ වටිනා සුන්දර දේ හැටියට. ඒක ජාති ලක්ෂණේ, ජරා ලක්ෂණේ, ව්‍යාධි ලක්ෂණ, මරණ ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ තියෙනවා කියලා දැකලා නැහැ. ඒ ආර්ය සත්‍ය වෙහිලා. අපට තුනේ දුක්ඛේ ඥානං නෙවෙයි දුක්ඛේ අඥාන මේ දුක්ඛේ අඥාන භවෙන් නිදෙන්නයි අපිට ධර්මයක් මොනවා හරි කමතහනක් වැදුවට ඒක වෙන්නේ නැහැ මේ ධර්ම දැනගන්න ඕන හොයන්න ඕන දුක්ඛේ ඥානං රූපේ ඇත්ත මොකක්ද? ලක්ෂණය මොකක්ද? රූපේ කියන්නේ හටගත් දෙයක්. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ඒක අපිට සම්මත පරමාර්ථ සමත විපස්සනා වශයෙන් බලන්න පුළුවන්. සුක්‍ර සෝනිත චිත්ත මෞකුසේ හටගත් පුංචි කලලයක් ඇතුළේ. පඨමං කලලා හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදං ජායති පේසු පේසෙනි භත්තේ ගනු ඝනා පසාකා ජායන්ති තේසා ලෝමානක්ඛිත කුංචි කලලය අබ්බුද කියන අවස්ථාවකට අබ්බුදේ පේශි කියන අවස්ථාව පේශි කියන අවස්ථාව ඝන කියන අවස්ථාවට පෙරළුණා ඒ අවස්ථාවේ හිස අදෑත් දෙපා හටගන්න දිබිලි හටගත්තා. ඒ වාක්‍යයෙන් කෙනින් වැඩමින් කේසාලෝමා නකා පුත්‍ර කේසලොම් නියදත් සහිත මේ මිනිස් හයක් හටගත්තා. මෙහිමයි වැඩුනේ. ඒ වැඩුණු කය අද දක්වා මේ පවතින ආහාරය. කනබන ආහාරයෙන් පවතින සුක්ඛ සෝනිත චිත්ත ඒ තුනස හටගත්තා. දැන් ආහාරයෙන් යැපෙනවා පවතිනවා. එහෙනම් මේ කය මේ රූපයක් සම්මතයෙන් අරගත්තත් අපි ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් සංකත ධර්මයක්. සංකත ධර්මයක් නම් හටගත් එකක් නම් ඉපදීම් ලක්ෂණය එතන තියෙනවා. ඉපදීමේ ලක්ෂණය ඉපදීමේ දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. එහෙනම් ඉපදීමේ දුක්ඛ ලක්ෂණය යම් තැනක නැත්නම් ඒකට උරුම වෙනවා ජරා දුක්ඛ ලක්ෂණය. මේ කය දිරාපත් වෙනවා. ව්‍යාධි ලක්ෂණය මේ කය ලෙඩ වෙනවා. මරණ ලක්ෂණය මේ කය මරණයටපත් වෙනවා. මේ කය නිසා ප්‍රියන් හායිත් වීමේ ප්‍රියන්ගෙන් වෙන් කිරීමේ කැමති දයන් වල දීමේ දුක. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට කාරණා. සියලු දුක්ඛ ලක්ෂණ මේ සම්මත කයෙන් දකින්නත් පුළුවන්. එහෙනම් දුක සියලු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත මේ කයට නේද මම මගේ ඔන්න අපිට හම්බ වෙනවා දුක දන්න නිසාද නොදන්න නිසාද. දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද. දුක්ඛේ අඥානං වෙනකොට දුක්ඛ සමුදය දඥාන. යමකින්ද දුක එන්නේ? යමකද දුක පවතින්නේ? ඒ දෙයට මැලුම් කළා. දැන් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුන්නා. එන්නේ කොතනින්ද? එතනටම ඇලුම් කළා. ඒකම මම මගේ තෘෂ්ණා ක්ලේශය උපදවාගත්තා. දුක්ඛ සමුදය ඇති කරගත්තා. මෙන්න මේ විදිහනෝයි අපි සසර සැරි සැරි. මේ සසරේ නිමා වෙන්න ඇලුම් කළ රූපාදී ස්කන්ධයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රකට වෙන්න ඕන. ඒක නිකම් ප්‍රකට වෙන්නේ ප්‍රකට වෙන විදිහට බලන්න ඒක තමයි අපි කතා කරගෙන ආවේ. මේ කය දිහා බැලුවා අපි. මේ කයේ තියෙන දුක්ඛ ලක්ෂණ වටහා ගන්න. හටගත්ත කය පිළිකුල් වූ හිස් වූ තුච්ච වූ අසුබ වූ අසාර වූ දෙයින් තවදුරටත් ඒ පිළිබඳව සොයා බලන විමසා බලන ක්‍රමයයි පිළිවෙතයි අපි සොයා බලන්න ඕන. දැන් අපි ලස්සනයි හොඳයි සපයි සුබයි කියලා මේ ගත්ත දේ තුල අපි වැරදි අපේක්ෂාවකුත් තියාගන්න. මේ සියලු දුක්ඛ ලක්ෂණයකින් යුක්ත දෙයට මම මගේ කියලා අරගෙන අනේ මේවා දිරන්න නම් එපා ලෙඩ වෙන්න නම් එපා කියන. අහෝ අත මයං ජාති ධම්මාත්තාම නච්ච වත්තනෝ ජාති ආගච්ඡියාති නඛෝ පනේතං ඉච්ඡාය පත්තම්බං ඉදම්පි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං නවෝ වත්මයං ජරා ධම්මාත්තාම නචවතනෝ චරා ආගච්ඡියා නකෝ පනේතං චාය පත්තම්බං ඉදම්පි යම්පි සංලබති සම්පිදුක්ඛං අහෝ වතමයං යාදි ධම්මා අත්තාමනච වතනෝ යාදි ආගච්ඡියාති නපෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි යම් පිච්ඡන්න ලබති සම්පි දුක්ඛං අහෝ වතමයං මරණ ධම්මා අත්ථාම නච්ච වත්තනෝ මරණං ආගත්තියාති නකෝ පනේතං ඉච්ඡාය තත්තබ්බං ධම්පි යම් පිච්ඡං නලබති දුක්ඛං අපි හැමෝම ඉපදීම් ලක්ෂණ කොට ඇති ජරාව ලක්ෂණ කොට ඇති ව්‍යාධිය ලක්ෂණ කොට ඇති මරණය ලක්ෂණ කොට ඇති වෙන්වීම වෙනස් වීම ලක්ෂණ කොට ඇති රූපාදී දේ ඇලුම් කරලා තණ්හාවෙන් ආසාවෙන් මම මගේ කියලා අරගෙන ප්‍රාර්ථනා කරනවා නේ දිරීම නම් නොවේවා මරණය නොවේවා ලෙඩවීම නොවේවා වෙන්වීම නොවේවා ඒත් අපි දැනගෙන ඉඳලානේ අපි මේ අල්ලගෙන ඉන්නේ ඒ ස්වභාව ලක්ෂණයෙන් යුක්ත දෙයමයි. ඒක වෙනස් කරන්න බැරි ලක්ෂණයක්. යමක් හටගත්තා නම් හටගත් හැම දෙයකම ලක්ෂණය පොදු ලක්ෂණයේ උරුම ලක්ෂණයේ ටික. එනිසා අපිට හමු වෙන ලෝකෙ හැම තැනකදීම මෙන්න මේ ලක්ෂණය ගැන හොයන්න ඉස්සෙල්ලා භාවනා කරනවට වඩා හුඟක් වටී. ලක්ෂණයි කියලා පෙනෙන දකින හැම දෙයකම සොයන්න විමසන්න. මේ කහට ගත්ත දෙයක් නේ. උත්පත්තියෙන් හටගත් එක. හටගත්තා කියන්නේ උත්පත්ති ලක්ෂණය. ජාති දුක්ඛ ලක්ෂණය මෙතන තියෙනවා. යමක ජාති දුක්ඛ ලක්ෂණයක් නම් එතන ජරාවටපත් වෙන එකක් වෙනවා. ජරාවේ දුක්ඛ ලක්ෂණයක් මේකේ තියෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න පෙනේ යන්නේ ඇත්ත මේ මේකෙත් ඒ ජරා දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඉරනවා නම් වෙනස් වෙනවා නම් ඒක ලෙඩ වෙන එකක්. එහෙනම් මේකේ ව්‍යාධි ලක්ෂණයක් තියෙනවා. බලන්න ටිකක් පෙනේවි. ව්‍යාධි රෝග ලක්ෂණත් ඒකේ තියෙනවා. එහෙනම් මේක මැරෙන්න ඕන එකක්. ටිකක් බලන්න විමසලා. ඔව් මේකේ මරණ ලක්ෂණයක් තියෙනවා. එහෙනම් මේකත් එක්කම ප්‍රියංගෙන් වෙන්වීමේ ලක්ෂණය අප්‍රිය වූ දුක්ඛ හා එකතු කිරීමේ ලක්ෂණය කැමැති දේෙන් අහිමි කරන ලක්ෂණය ශෝක පරිදේව දුක් දුම්නත් ඇති කරන ලක්ෂණයක් මේක තියෙනවා අන්න බලනකොට ඔබට පෙනේවි සියලු දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි නේද? ලක්ෂණයි සපයි සුබයි කියලා පෙනුනට මේ සියලු දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. එහෙමනම් යම් කෙනෙක් ලෝකේ මේ දුක්ඛ ලක්ෂණේ වසාගෙන නොපෙනී නොදැන නොදැක මේ පෙනෙන ලක්ෂණයට විතරක් රැවටුණු ඇලුම් කරලා තියෙන්නේ මොහොකටද? ප්‍රිය කරලා තියෙන්නේ කුමකටද? තණ්හා කරලා තියෙන්නේ කුමකටද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුකට නේද? මේ දුකට නේද ලෝකේ ඇලුම් කරන්නේ? දුකට ලෝකේ ඇලුම් කරයි නම් දුකට මම කියයි නම් මගේ කියන්නයි කියයි නම් දුකින් මිදීමක් කොහෙන්ද? කවදානම් දුකින් මිදෙයිද? ඔබටම දැනේවි. මේ දුක දුක හැටියට දකිනකොට මේකේ තියෙන දුක්ඛ ලක්ෂණ ටික පේනකොට මේකට යම් තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාවත් නැති වෙලා යනව නේද? තණ්හාව නැති වෙනවා කියන්නේ Nirodhe නේද? Nirodhe ලබනවා කියන්නේ මාර්ගය නේද? එහෙනම් මාර්ගය කියන්නේ මේ දුක්ඛ ලක්ෂණ ටික දිහා බලන එක නේද? මම ඔබට චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුමේවි. මෙන්න මේ විදිහෙන් බාහිර ලෝකයක් එක්ක සසඳ ලැබීමසල බලන්න. ඊළඟට අපට පුළුවන් වේවි මම කියලා ගත්ත දේ තුල තියෙන යථාර්ථය හොයාගෙන ඒ සැබෑ තැනට සැබෑ දර්ශනයට එළඹෙන්න. ඉතින් මේ සඳහා සොයා බලන්නට ඔබට තව දුරටත් සතියක් කල් දෙමින් අපේ අනුශාසනාව නිමා කරනවා ඔබ සමතු සම්මා සම්බුද්දස ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සදා පුඤ්ඤන්තං අනුමෝදිත් බෝධයන්තු සිවං පදං අද අපි ධර්මයෙන් සරලව යමක් කතා කළා. මේ කියන ටිකක් තේරෙන්නේ නැත්නම් චුල්ලපන්තක හාමුදුරන්ට කිව්වා වගේ තමයි කියන්නේ. වෙන කරන්න දෙයක් නැහැ වෙන කියන්න විදියකුත් නැහැ. ඔය තැනින්වත් පටන් ගන්න ඉක්මනින් පීවරයක් කරගන්න ඕන. ඉතින් ඒ සඳහා ඒ තුන් වල වඩාගෙන දිනු කරගෙන යන්න. මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් සත් ආශිර්වාදය බුදු ගුණේ සදාම් ගුණේ මහා සංඝ ගුණේ පිට ආශිර්වාදය ලැබේවා මේ ජීවිතයේම ඒ උතුම් සත්‍ය පසක් කොටගෙන ලබන අමා නිර්වාණ සාන්තිය ඉන්දිනාට මතු බුදු වෙන බුද්ධ වූ සත්‍යයන් වහන්සේ නායකතුන් කැමති සියලු දිව්‍ය දේව සමූහයාට පින් වේවා දිවයිසු වැඩි දියුණු වේවා පතන දෝතින් වෙනින් තනසුත් ආයි අපි හැම දෙනාම ඉන්න තේමේ පරලෝකීය නෝකී සහෝදර ගුරුවරාගේ සකල ඥාති වර්ගයාටත් මේ ස්ථානය ගොඩ නැගීමට හේතු වන්තිව මේ පරලෝකීය දෙනාට ධාරණී සියලු අපවත් හේවදාල සිර ස්වාමීන් වහන්සේලාට ආචාර්ය ආචාර්යයන් වහන්සේලාට කල්යාණ මිත්‍ර උපකාරක පස්තායක නමින් මේ ගිය දෙනාට මේ පින්වත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා දුක් පිරි සංසාර කතරින් මිතර වේවා යම් කාරණා සාදු පින්වත් හැම දෙනාටත් අපි හැම දෙනාටත් ඇති වැඩි බුදු දෙනා පිළිදුවා දරුවන් ආදී කවුල් වල සියලු දෙනාටම අද සපත සාන්තිය සහනය සැනසෙල්ල නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේ සිට වේවා අපල උපද්‍රව කරදර බාධක කාචිත්ත පීඩාවන් මගින් වේවා වරදට පාපයට අකුසලයට ඇදට මන දුර ගැන සිටින්නේදී සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් නමාමියන් සුව කල්නෝයවා මුදනාට ලැබේවා අභිවාදන සීලිත නිච්ඡං මුද්ධාපතායෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවම් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති වේවස්ස අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිද්දති Thank you. ධර්මානුශාසනාව කරපු දේශකයන්න් වහන්සේ මරදම් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ